Thank you. අද පොයදා ධර්ම දේශනා වශයෙන් ඊ타ත්ම සරල ධර්ම දේශනයක් පැවැත්වීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ධම්මික තෙරුන් වහන්සේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වදාළ දේශනයක් මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා තුනක් තියෙනම ධම්මික රහතන් වහන්සේ වදාළ උදාන ගාථාවක් තියෙනවා. මේ විදිහට ගාථා හතරක විස්තරයක් තමයි අද මේ ධර්ම දේශනාවේදී කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊටාම සරලයි දේශනාව. ඒ නිසා කාටත් ඒ පිළිබඳව හොඳින් තේරුම් අරගෙන සමාධි දර්ශනා ආදී භාවනා ගුණ ධර්මයන් වැඩි දියුණු කර ගන්නට පුළුවන්. එහෙම ප්‍රතිපත්ති ධර්මයන් පුරවලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඒ ශාන්ත අමාමහ නිවන් දකින්නට හැමදෙනාම වීර්යය වඩන්නට ඕන. මේ ගාථාමල අර්ථය කියා දෙන්නට ඉස්සෙල්ලා පුංචි නිදානයක් තියෙනවා. සිටියේ කියන බුදුරජාණන් වහන්සේ මේ ලෝ පහළ වෙලා හිටියා. උන්වහන්සේ එක් කාලයක මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අරණ්‍යක වැඩ සිටියා. ඒ ආරණ්‍යදී සිකේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ හඬ ඊටාම මිහිරි. බ්‍රහ්මස්වරය කියලා එකට කියන්නේ අසන්නන්ගේ කන පිනමාගෙන යන බුදුරජාණන් වහන්සේගේ දහම් මඬට මිනිස්යන්ගේ පමණක් නෙමේ ත්‍රිසං සත්‍යයන්ගේ පවා කන පිනවනවා උන් වසීතාවයට පත්වනම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා හඬා මේ කියන දවසේ ඒ ආරණ්‍ය හිටියා මුවවැද්දේ මුවන් මරාගෙන විකුණලා ජීවත් වෙන කෙනෙක්. මේ වැද්දා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ප්‍රදේශයට පැමුණා. ඔහුට ධර්මයක් වටහෙන්නේ නැහැ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාරන ධම් හඬට කන් දීගෙන ඒකට වශී වෙලා වගේ ධර්ම සංඥාව ඇති කරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව අවසන් කරනකම්ම මේ දහම් හඳට කන් දීගෙන හිටියා. ඉතින් මේ කුසලය ඊටාම වටිනා කුසලයක්. ඒ වැද්දට මේ කුසලය ධර්ම සංඥාව ඇති කර ගැනීම ආනිසංස දෙකක් ලැබීමට හේතු වෙනවා. එකක් තමයි මේ ධර්ම සංඥාව ඇති කර ගැනීම හේතු කොටගෙන ඔහුට දිව්‍ය මනුෂ්‍ය වශයෙන් ලෞකික සැප විපාක ලැබුණා. කාලයක් ඒවෙන් සැපීපාක දින්දා. අනෙක් එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධම් ධර්ම සඳහන ධර්ම සංඥාව ඇති කර ගැනීම ඔහුටත් අනාගතයේදී ධර්මාභෝධය කිරීමට පදනමක් වුණා. මේ විදිහට මේක පුංචි වැඩක් වුණාට අතිවිශාල ආනිසංස ලබා දුන්නා. ඉතින් මේ විදිහට මේ එදා වැද්දෙක් වේ හිටිය තනත්තා තමත් කුසල ධර්මයන් කරමින් දිව්‍ය මනුෂ්‍යාදී වශයෙන් සැපසම්පත් විඳිනින් සුගතිගාමීව මේ සසර ඇවිදගෙන ආවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ මේ තනත්තා කොසල් රට බමුණු කුලයක උපන්. ඔහුට ධම්මික කියලා නම තිබුණා. ධම්මික බ්‍රාහ්මණය. මේ බ්‍රාහ්මණය පරම්පරාවෙන්ම ත්‍රිවේදය ඉගෙන ගන්න. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු එකක්. ඉතින් මේ ධම්මික බ්‍රාහ්මණයා ත්‍රිවේදය ඉගෙන ගත්තා. එහෙම ඉගෙනගෙන දැන් තරුණ කාලයේ වාසය කරන්නේ. හොඳ තරුණයෙක් දැන් මේ ධම්මික. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණහන්නට ගියා මේ ධම්මික තරුණයා. එදා බුදුරජාණන් වහන්සේ මේ ධම්මික කියන තරුණයා ඇතුළු පිරිසට ආනුපොබ්බී කතාව කියන එකෙන් තමයි ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේගේ විවිධ ධර්ම දේශනා තියෙනම ආනුපොබ්බේ කතාව කියන එකත් එක ක්‍රමයක් තමයි. දාන කතං, සීල කතං, සග්ග කතං, කාමානං ආදීනමං, ඕකාරං සංකිලේසං, නෙත්තම් මේ චානිසංසම් පකාශේති කියලා තියෙනවා. දානය ගැන කියලා දෙනවා. දන් දෙන හැටි ඒවා ප්‍රතිඵල සීලය ගැනත් කියලා දෙනවා. ඊළඟට මේ දාන සීල දෙකෙන් ලැබෙන විපාක දිව්‍ය මනස වශයෙන් විපාක ලැබෙන හැටි දෙවලෝක ඉපදීලා හිටන් දිව්‍ය සම්පත් විඳින හැටි මනුෂ්‍ය ලෝකේ ඉපදීලා රජසිතුවාදී සැප සම්පත් විඳින හැටි මේ වගේ දේවල් දේශනා දැන් මේ අසන්නාගේ සිත බුදුරජාණන් වහන්සේගේ දේශනාවට නැමී යනවා. ඊළඟට තමයි දේශනා කරන්නේ කාමානං ආදීනවා. මේ දිව්‍ය මනස දෙකේම තියෙන කාමයන්, වස්තු කාමයන්, ක්ලේශ කාමයන් හේතු කොටගෙන අල්ල ගන්නවා. මේවා තියෙන ආදීන මේ දේශනාව. එකට අසන්නාගේ සිත ඒ පැත්තට නැමෙනවා. ඕකාරං සංකිලේසං. ඒ කාමයන්ගේ තිබෙන ලාමක බව, කෙලසීම් සහිත බව මේව දේශනා කරනවා. ඊළඟට නෙක්ඛම්මියච ආනිසංසම් ප්‍රකාශයති. ඒ කාමයන් අත්තර දමලා කාමයන්ට පිටුපාලා පැවිදි වීම ආදීෙහි ගුණ දේශනා කරනවා. එදා බුදුරජාණන් වහන්සේ මේ ධම්මික බ්‍රාහ්මණ තරුණයා බණහන්න ගිය අවස්ථාවේ මේ ආනුපොබ්බී කතාව කියන එක දේශනා කළා. ධම්මික බ්‍රාහ්මණයාගේ තරුණයාගේ හිතට තදින් වැදුනා මේ දේශනාව. බරණ පිරිස නැගිටලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පරම ගෞරවයෙන් වඳලා ධර්ම දේශනාවේ ශාන්ත ප්‍රණීත බවක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ හැටියට ධර්මයේ පිළිපදින්න නම් ගිහි ජීවිත ගත කරමින් බෑ මමත් මහණ වෙන්න ඕනේ මාවත් මහණ කරගන්න කියලා අවසරය ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙමනම් මව්පියාදීන්ගේ අවසරය ලබාගෙන එන්න කියලා. මේ ධම්මික බ්‍රාහ්මණය සියලු කටයුතු සම්පූර්ණ කරගෙන ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට නියම කළා මේ ධම්මික තරුණයාව මහාන කරන්න කියලා. දැන් ධම්මික හාමුදුරුවෝ මේ ධම්මික හාමුදුරුවෝ ඊ타මත්ම පින්වන්ත කෙනෙක් බව බුදුරජාණන් වහන්සේ හොඳින් දන්නා ඒකයි මේ මහාන වීමට සේරම අවසර දුන්නේ. නමුත් ඔහු මහාන වෙලා පන්සලක ඉන්න මේ හරීම සැරපරුසයි. අනෙක් භික්ෂූන්ට නොඑක ආකාර දෝෂන දෝෂාරෝපණය කරන බාණින දල දඬුවේ හරීම සැරපරුසයි. ඉතින් මේ ධම්මික හාමුදුරේන පන්සලට අනෙක් භික්ෂුන් වහන්සේලා නොගිහින් අත්හැරියා. දැන් දායකවරුන්ටත් හරිම ප්‍රශ්නයක්. කවුරුවත් එන්නේ නැහැ පන්සලට. ඉතින් දායකවරු කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වැඩ ඉන්න නිසා කවුරුවත් මේ පන්සලට භික්ෂුන් වහන්සේලා නමතින්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ පහසු තැනක් බණ වඩින්න කියලා ආරාධනා. ඉතින් එතනින් පිටත් වෙනවා. මම ඊළඟ පන්සලට ගියා එතනත් එහෙමයි. හරිම සරපරසයි මේ ධම්මික හාමුදුරුවෝ. පරිදි පන්සල් හතකට ගියා. පන්සල් හතකින්ම එළියට එන්න සිද්ධ වුණා මේ ධම්මික හාමුදුරුවන්ට උන්වහන්සේ ළඟ තිබිච්ච මේ සරපරස කටුක ගතිය නිසා අන්තිමට තමයි බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ සුක්ඛ ධර්ම ජාතකය දේශනා කරලා මේ ධම්මික හාමුදුරුවන්ට අවවාද කරමින් තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නට හේතු. දැන් ගසක් ළඟට පළතුරු ආදී දෙයක් කඩා ගන්න ගියාම ඒ ගහේ තියෙනවා නම් කඩාගෙන එනවා. නැත්නම් ඒ ගහ කපන සිරිතක්, ගහට බනින සිරිතක් නැහැ. නැති නිසා එනවා. ඒ වගේ මධ්‍යස්ථතාවයෙන් යුක්ත වෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තමයි මේ ධර්ම දේශනාව ආරම්භ කළේ. ධම්මහාවේ රක්ඛති ධම්මචාරින් ධම්මසුතින් සුතමාමහාති ඒසානේ සංසෝ ධම්මේ සුතින්නේ නදුග්ගාතින් ගච්ඡතේ ධම්මචාරේ මෙන්න මේ ගාථාව පිළිබඳව අර්ථය තමයි ඊළඟට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ තෙමේ ධර්මචාරී බුද්ධලයාම රකින්න මේ ගාථාවේ මුල් පාදයේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා ඇතම් කෙනෙක් උච්චාරණය කරනවා ධම්මචාරෙන් කියලා වෙන්නට ඕන මේ පද සම්බන්ධේනකොට ධම්මෝ ධම්මචාරෙන් රක්කති. පාලි භාෂාවේ හැටියට ဒုတိ යාය භක්තියනොත් සිංහලේ හැටියට කම්මිබතිනොත් මේ පදේ හිටින්නට ඒ නිසා ධම්මෝහමේ රක්කති ධම්මචාරේ නෙමේ ධම්මෝහමේ රක්කති ධම්මචාරේ ධර්මයේ තෙමේ ඒකාන්තයෙන්ම ධර්මචාරයේ පුජ්‍යලයාව රකී ආරක්ෂා කරනවා. කොහොමද ආරක්ෂා කරන්නේ? මෙතන මේ ධම්මෝ කියන ධම්ම ශබ්දයෙන් පදයෙන් අදහස් කරන්නේ මොනවද ලෞකික ලෝකෝත්තර සුචරිත ධර්ම. මේ ධර්ම කියන පදේ නොයේ තේරුම් තියෙනවා. මේ ගාථාවේදී අදහස් කරන්නේ සචරිත ධර්ම ලෞකික ලෝකෝත්තර වූ සුකරිත ධර්ම. ඒ නිසා අපාය දුකින සංසාර දුකින රකින්නවා කියන එකයි. දැන් ලෞකික වූ කුසල ධර්මයන් સિદ્ધ කරනවා. දාන සීලාදී පින්කම් සමාධි විදර්ශනාදී පින්කම් මේව සිද්ධ කළාම ඒ කුසල බලයෙන් ඒවට සැප විපාක ලැබෙනවා. කාමාවචර කියන වර්ගයේ කුසල් තමයි ඒවෑම් 15. ඒවා ලෞකික කුසල් ලෞකික සුචරිත ධර්ම එවෙන් කාම ලෝකයේ දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සැපේපාක ලබා දෙනවා. එතකොට තවත් පුළුවන් නම් ප්‍රථම ධානාදී ධාන උපදවා ගන්න ආකාසානං ඡායතනාදී ඒව උපදවා ගන්න මේ විදිහට සුරච්චිත රච්ච ධර්ම යම් කෙනෙක් පුරනවා නම් ඒ තනත්තාව සතර පාදුකට වැටෙන්න නොදී රකින්න ආරක්ෂා කරනවා. ඒකාන්තයෙන් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධර්මයේ තෙමේ ඒකාන්තයෙන්ම ධර්මචාරේ පුජ්‍යලයාව රකින්න කොහොමද ලෞකික ධර්ම වලින් සතර පාදුකට වැටෙන්න නොදී ආරක්ෂා කරනවා. ඊළඟට ලෝකෝත්තර ධර්ම වලින් මේ භව දුකට වැටෙන්නට නොදී ආරක්ෂා කරනවා. සෝවාන් ආදී මාර්ගඵල ධර්ම තමයි ලෝකෝත්තර ධර්ම කියන්නේ. ඒවත් ලෝකෝත්තර සුචරිත ධර්ම. ඒ සෝවාන් ආදී මාර්ගඵල ධර්මයන් හේතු කොටගෙන ඒ ප්‍රමාණයෙන් භව දුක් නැති කරලා දෙනවා. දැන් සෝවාන් වුණාම ಜಾති හතකින් එහා පැත්තේ ලැබෙන සේරම භව දුක් නැති කරලා දෙනවා. සකරදාගාමී වුණාම එක වාරයක් කාම ලෝකෙට එනවා. එතනින් එහාට තියෙන සේරම අසර දුක් නැති කරලා අනාගාමී වුණාම නැමතා පස්සතෙන් සුද්ධාවස්ස බ්‍රහ්ම ලෝකෝ ලෝකති. රහත් වුණාම සම්පූර්ණයෙන්ම නැති කරදා. මේ විදිහට ලෝකෝත්තර ධර්ම වලින් මේ භව දුක සංසාර දුක් කියන මේකට වැටෙන්න නොදී ආරක්ෂා කරනවා. ලෞකික ධර්මයන්ගෙන් සතර පාදුකට වැටෙන්නට නොදී ආරක්ෂා කරනවා. ඒකයි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ධම්මෝ සුචුඤ්ඤෝ සුඛමාවහාති. මනාකට පුරුදු කරන ලද ධර්මය කර්මඵල විශ්වාස කරන ශ්‍රද්ධාව හොඳට ඇති කරගෙන සකස් කරලා ගෞරවය ඇති කරගෙන කරන ලද පුරුදු කරන ලද ධර්මයේ ධම්මෝ සුචින්න මේ ධර්මයේ පුරුදු කරන්නේ කොහොමද කර්මඵල විශ්වාස කරමින් ඊටාම ගෞරවය යුක්තව ඒ ධර්මයේ පුරුදු කරනවා සීල භාවනා සමාධි දර්ශනාදී ධර්ම හෝ ලෞකික කුසල ධර්මයන් කර්මඵල විශ්වාස කරමින් ඒව පුරුදු කරන හොඳට ප්‍රගුණ කරන ධම්ම සුතින්න සුඛමා වහාති ඒ විදිහට මේ සත්‍යරිත ධර්මයන් පුරුදු කළාම සැපගෙන දෙනවා දැන් කාමාවචර වශයෙන් දාන සීලාදී ධර්මයන් හොඳට වරුදු කළාම දිව්‍ය මනස වශයෙන් සැප විපාක ලබා ගන්නවා. ඊළඟට අනෙක් තම ධ්‍යාන සමාපත්තිය ආදී උපදවා ගැනීමෙන් බ්‍රහ්ම ලෝකවල සැප විපාක දෙනවත් ලෞකික සැප. ඊළඟට සෝවාන් යදී මාර්ගඵල උපදවා ගත්තොත් ලෝකෝත්තර සැප දික් ළඟා කරලා දෙනවා. අටුවාවෙත් සුඛන්ති ලෝකීය ලෝකෝත්තර සුඛ කියලා විස්තර කරලා තියෙනවා. එතකොට මේ සුචරිත ධර්මය හොඳට ප්‍රගුණ කළාම ලෞකික ලෝකෝත්තර සැප විපාක ලබලා දෙනවා. කාමාවචනාදී සැප විපාක ලබනවා. ඒක අටුවාවේ පෙන්වුම් කරනවා ditta ධම්ම වේදනේ උපපජ්ජ වේදනේ අපරාපරි වේදනේ කියන මේ තුන් ආකාරයකින් සැප විපාක ලබා දෙනවා ඒ කර්ම වල විපාක දීම් වශයෙන් අවස්ථා තුනක් තියෙනවා ditta ධම්ම වේදනේ උපපජ්ජ වේදනේ අපරාපරි වේදනේ ඒ ගැන විස්තරය කියා දෙන්න යන්න කාලේ නෙමෙයි දල වශයෙන් සලකා බලනකොට අපි දාන ආදී පින්දහම් කරන්නේ අපේ සිතිවිලි වලින් චිත්ත වීති කියලා ඒවට කියනවා. ඒ චිත්ත වීති පහළ වෙන්නේ ජවං සිත් කියන මෙන්න මේවත් එක්ක. එක චිත්ත වීතියක ජවං සිත් හතක් තියෙනවා. මේ වගේ චිත්ත වේති ලක්ෂ කෝටි ගණන් පහළ වෙනවා අපි පින්කම් කරනකොට. ඒකේ පළවෙනි අංකය ditta ධම්ම වේදිනේයයි මේ ජීවිතයේදී විපාක ලබලා තියෙනවා. ඒ විපාක ලබා දෙන්න ප්‍රමාණයක් එහෙමයි නැත්නම් ඉතිරි හරිය අහෝසි වෙලා යනවා. ඊළඟට හත්වෙනි අංකය උපපද්ද වේදනීය කියලා ඊළඟ જાතියේදී විපාක ලබලා දෙනවා. ඒ જાතියේදී විපාක දුන්න ප්‍රමාණයක් විතරයි ඉතිරි හරිය අහෝසි වෙලා යනවා. ඊළඟට අපරාපදේ වේදනීය කියන කර්ම තියෙනවා. එතකොට අර හතෙන් දෙකක් ගියාම තව කොටස් පහක් ඉතුරු වෙනවා. මේ පහ අපරාපරේ වේදනීය වශයෙන් විපාක දෙනවා. අපරාපරේ වේදනීය කියලා කියන්නේ ජාතියක් ජාතියක් පාසා මේ සංසාරේ වාසය කරන තුරුම යම් අවස්ථාවකදී ලැබුණොත් විපාක ලබනවා. මේ කර්ම විපාක සේරම යම් දවසක නවතින්නේ කර්මක්ෂය කර ඥාණය කියන රහත් මාර්ග ඥානේ පහළ වීම. එතනින් පස්සේ කර්ම විපාක දෙීම අවසන් වෙනවා. අන්න එතෙක් මේ කුසල කර්මයන් විපාක දෙනවා අපරාපරි වේදනීය වශයෙන්. ධම්මෝ සුචින්න සුඛමාවහාති කියන වදාන ඒකයි සුඛන්ති ලෝකීය ලෝකුත්තර සුඛං කියන අටුවාගෙත් තේරුවා ලෞකික ලෝකෝත්තර සපේපාක ලබා දෙනවා. මේ විදිහට කර්ම විපාක විශ්වාස කරමින් දාන ආදී පින්දහම් කරනවා. සමාධි දර්ශනා භාවනා කටිය ආදී කරනවා. මේව කරලා හිතන් ගුණ නුවණ දියුණු කරගෙන ඒ සමාධි දර්ශනා බලයෙන් ලෝකෝත්තර සප ලබන්නට පුළුවන්කම ඇති අනේකයි ධම්මෝ සුචින්නෝ සුඛමාව හාති. හොඳට ප්‍රගුණ කරන ලද පුරුදු කරන ලද ධර්මය ඒ තනත්තාට සැප ළඟා කරලා දෙනවා. තේසානි සංසෝ ධම්මේ සුචින්නේ. මේ ධර්මයේ පුරුදු කරගත්තු තනත්තා කෙරෙහි මෙන්න මේ ආනිසංස තියෙනවා. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරි මේ සචරිත ධර්මයන් පුරන තනත්තා දුර්ගතියකට යන්නේ නැහැ දැන් මෙතන අන්තිම පදයෙන් වදානානිසංසේ පමණක් නෙමෙයි දැන් මුලින්ම වදාන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා මේ ධර්මයේ තෙමේ ඒකාන්තයෙන්ම ධර්මචාරයේ පුජ්‍යලයාම ආරක්ෂා කරනවා රකින්න ඊළඟට හොඳට ප්‍රගුණ කරන ලද ධර්මයේ ලෞකික ලෝකෝත්තර සැපගෙන දෙනවා තන ආංශංශ දෙකයි න දුක්ගතෙන් ගච්ඡති ධම්මචාරේ මේ සතරිත ධර්මයන් පුරන තනත්තා දුර්ගතයකට යන්නේ කොට ආනිසංස තුනක් තියෙනවා. ඒසානිසංසෝ ධම්මේ සුචි. ධර්මයේ පුරුදු කළ තනත්තා සුචරිත ධර්මයේ පුරුදු කළ තනත්තා කෙරෙහි මෙන්න මේ ආනිසංස තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ධම්මික තෙරණ වහන්සේට දේශනා කර වදාළා. ඊළඟට දේශනා කරනවා නොහේ ධම්මෝ ධම්මෝතේ විස්තරයක් තමයි මේ ගාථාවෙන් වදාළේ මේ ධර්මයේ කියනකොට අදහස් කරන්නේ සත්‍යරිත ධර්ම කලින් මෙතෙක් විස්තර කළේ ඒ පිළිබඳවයි ඒ ශේරම සත්‍යරිත ධර්ම තමයි මෙතන ධර්මයේ යන්නේ අදහස් කරන්නේ අධර්මයේ කියන්නේ ඒකට විරුද්ධ ධර්ම දුෂ්චරිත ධර්ම පස්පව දස කුසල් ආදී දුෂ්චරිත ධර්ම තමයි අධර්මය කියන්නේ. එතකොට මේ ධර්මයේ අධර්මයේ දෙකේ මේ සමාන විපාක ඇතිවන එක. කාට වුණත් තේරෙනවා මේ ධර්මා ධර්ම දෙකේ සමාන විපාකයක් ලැබෙන්න බැහැ නෙමෙයි. ධර්මයේ කියන්නේ සත්‍යරිත ධර්මයන් කිරීම අධර්මයේ කියන්නේ දුස්චරිත ධර්මයන් කිරීම. මේ දෙකේ විපාකේ සමාන වෙන්නේ නැහැ. කොහොමද වෙන්නේ? අධම්මෝ නිරයං නේති ධම්මෝ පාපේති සුග්ගති. අර අධර්මයේ කියන දුස්චරිත ධර්මයන් කරන තනත්තා නිරයට පමනෝන. ධම්මෝපාපේත සුග්ගතිය සචරිත ධර්මයන් පුරන තනත්තා සුගතියට පමනවනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙහි මේ දෙවෙනි ගාථාවෙන් දේශනා කරේ මේ ඔක්කොම දේශනා කරන්නේ ධම්මික හාමුදුරුවන්ට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්මාහි ධම්මේසු කරෙය්‍ය ඡන්දං ඉතිමුදමානෝ සුගතේන තාදීනා ධම්මේතේතා සුගත වරස්ස ශාවකා නියන්තේ ධීරා මේ ගාථාවේ පද හතරක් තියෙනවා අපි මුල් පද දෙක ගැන කලින්ම තේරුම් ගන්නට තස්මාහි ධම්මේසු කරෙය්‍ය තණ්ඩං ඉති මෝදමානෝ සුගතේන තාදින ඒ නිසා මොකද ඒ නිසා කියලා වදාලේ අර උඩින් ගාථාවෙන් වදාලා ධර්මය සුචරිත ධර්මයන් පිරුවාම ලැබෙන ප්‍රතිවිපාක. අන්නේ නිසා තස්මාහි ධම්මේසු කරෙය්‍ය ඡන්ද ඒ නිසා මේ සුචරිත ධර්මයන් පිළිබඳව ඡන්දය කැමැත්ත ඇති කරගන්න. මෙතන ධර්ම කියලා කියන්නේ සචලිත ධර්ම. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. දැන් සාමාන්‍ය ජනයා යම් යම් දේවල් වලට කැමති වෙනවා බලාපොරොත්තු වෙනවා. ලෞකික සැප විපාකෝ රැකී රක්තා තනතුරු ආදී මනමනෝ හරි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව කැමැත්ත ඇති කරගන්න. ඒකට ඡන්දය කියලා කියනවා. නමුත් ඒකට කියන්නේ තණ්හා ඡන්දය කියලා. ඒ හැමතැනදීම තණ්හාව මුල් වීමෙන් තමයි කැමැත්ත බලාපොරොත්තු ඔක්කොම ඇති කරගන්නේ. මෙහිදී අදහස් කරන්නේ ඒක නෙමෙයි. සත්‍යකම්යතා කුසල ඡන්දය කියන එක. මේ සත්‍යරිත ධර්මයන් කරන්න කැමැතිවන උනන්දු වන ඒකට ලැජිකම දක්වන කුසල ඡන්දය කියන. දැන් උඩින් ගාථා වලින් වදාරන ලද ආකාරයට ආනිසංස ලබා දෙන නිසා තමයි තස්මා කියලා වදාළේ. ඒ නිසා ධම්මේසු කරේ තණ්හා මේ සුචරිත ධර්මයන් පිළිබඳව කැමැත්ත ඕනෑකම උනන්දුව ඇති කරගන්නයි. කත්තු කම්මතා කුසල ඡන්දය කියන එක ඇති කරගන්න. ඉති මොද මානෝ සුගතේන තාදින. තවත් අදහසක් ඒ ගාථා පාදයෙන් අදහස් කරනවා. බුදුරජාණන් වහන්සේට සුගත කියනවා. මොකද සුන්දර ගමනත්තා සුගත. බුදුරජාණන් වහන්සේ ගමන ඉතාම සුන්දරයි. ඉතාම සාන්තයි දාන්තයි ගමන. ඒ වගේම නිවන නැමැති සුන්දර තැනට පැමිණෙත් පැත්ත නිසා සුගත කියලා කියනවා. ඒ වගේම සුගත කියනවා බුදුරජාණන් වහන්සේගේ වචනේ ඊටාම පවිත්‍රායි. ඊටාම අර්ථ සහිතයි. මේ විදිහේ තව බොහෝ අර්ථ වලින් බුදුරජාණන් වහන්සේට කියනවා සුගත කියලා. ඒ සුගතෝ බුදුරජාණන් වහන්සේ කරනකොට කරගෙන ඉති මෝදමානෝ ප්‍රේත ප්‍රමෝදයටපත් වෙනවා. ඊළඟට තව පදයක් තියෙනවා තාදිනා කියන. තාදී ගුණයෙන් යුක්ත කියන. තාදි ගුණය කියලා කියන්නේ ඉෂ්ට අනිෂ්ට දෙකේම සමව පැවතී. දැන් ඔය අෂ්ටලෝක ධර්ම කියන ලාභලාභාදී හැම තැනකදීම සමෝ සමතලව කෙහිතීම තමයි මේ තාදි ගුණය කියලා. දැන් බුදුරජාණන් වහන්සේට තාදි ගුණය 100%ක්ම තියෙනවා. උන්වහන්සේ මොනම ආකාරයකින්වත් වෙනස් හැටියකටපත් වෙන්නේ නැහැ. කොයිතරම් උන්වහන්සේට වැන්දත් පෙදවත් ගර්භෝමන් කළත් උන්වහන්සේ වයින් උදම් වෙන්නට යන්නේ නැහැ. අල්ප මාත්‍රයකින්වත් උදම් වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේට නොඑක ආකාර දොස්පරස් කීවා ඒ බුදුරජාණන් වහන්සේ මොහොතක්වත් කල්පනාවටම කම්පණයට පත් වෙන්නේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ආව මාගන්ධය කියන බැමිණියක් බමුණ තරුණියක්. ඇත්ත වශයෙන් මේ ගමේම හිටම ඊටාම රූපාලංකාර ලක්ෂණ දකින්නාංග නෙත්‍රිත් අදගන්න කෙනෙක් තමයි මාගන්ධිය කියන මේ බැමිණ තරුණ බැමිණිය. අම්මයි තාත්තයි දැන් බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ආය මොනවටද බුදුරජාණන් වහන්සේට සරණ පාවා දෙන්නේ. ඉතින් මෙහෙම කතා කළාම බුදුරජාණන් වහන්සේ වදාලා දිස්සනතං අරතිං ගාගංච නහෝසී තං දං අපි මේ තුනස්මින් කිමේ වේදං මුත්තකාරේස පුන්නං පාදාපේනං සම් පුසිතං එක්කේ තණ්හා රතේ රගායන දෙවඟණන් ඇහිල්ලත් මම මට ඕන් පිළිබඳව සංකල්පනාවක් කාම සංකල්පනාවක් ඇති වුණේ නැහැ. මේ මල මිත්‍ර පුරුණු මේ ශරීරය මම පයෙන්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කියන එකයි ගාථාවේ අදහස. මේ මාගන්ධයේ බැමිණිය මේකට තමයි බුදුරජාණන් වහන්සේ සමග වෛර බැඳේ. පසු කාලයේ කොසඹෑනුවර උදේනේ රජුරුවන්ගේ අගබිසමක් වුණා. බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවරට වැඩියහම දේබන්තන්ට අල්ලස් දීන හිටන් දින හතක් බුදුරජාණන් වහන්සේට විවිධාකාරයෙන් දැන්නේ. ඒ කාලේ තියෙන හැටියට දස ආක්‍රෝෂ වස්තුවට තෝ ගුණාය හරකයාදී වශයෙන් තිබුණ දස ආක්‍රෝෂ වස්තු අන්නේයන් බන්නේ බුදුරජාණන් වහන්සේගේ කිසිම වෙනසක් තාදි ගුණයෙන් යුක්තයි ඒ වගේම චින්චාමානිකාව ඒ වගේම සුන්දරී නන්දා ඒකක ප්‍රවෘත්තිය මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් නවනින්දා සාගත කටයුතු ඒව ලැබුණා. බුදුරජාණන් වහන්සේ කිසිම වෙනසක් නැතාදි ගුණයෙන් යුක්තයි. දිව්‍යම් බ්‍රහ්මයන් ඇවිල්ලා හිටන් බරසත මදාරා මල් දම් වලින් පොද පූජා කරනවා වඳිනවා ගර්භෝමං කරනවා. බුදුරජාණන් වහන්සේ නිස්සද්දයි. තාදි ගුණය කියන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ තාදි ගුණයෙන් යුක්ත සුගතෝ බුදුරජාණන් වහන්සේ හේතු කොටගෙන කරණ කොටගෙන ප්‍රේති ප්‍රමෝදයටපත් වෙන ධම්මේසු කරේය ඡන්දං මේ සුත්තරිත ධර්මයන් පිළිබඳව කත් සත්‍ය කම්මතා කුසල ඡන්දය ඇති කරන්නේ කියන එකයි මේ ගාථාවේ මුල් පාද දෙකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තවත් පාද දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි මේ ධම්මික හාමුදුරන්ට නිවන් මඟ දේශනා කළේ. ලෝකෝත්තර ධර්ම මාර්ගය දේශනා කළේ මෙන්න මේ ගාථාවේ අන්තිම පද දෙකෙන් ධම්මේ තිතා සුගත වරස්ස ශාවකා නේයන්ති ධීරා සරණ වරග්ග ගාමින් මේ ධර්මයේ පිහිටියා වූ දැන් කලිනුත් කිව්වනේ මේ ධර්මය කියන්නේ ලෞකික ලෝකෝත්තර ධර්මය කියන. මේ ධර්මයේ පිහිටියා වූ ඒ වගේම සරණවරබ්බ ගාමින අග්‍ර වූ පිහිට ලබා ගන්න. අග්‍ර වූ පිහිට සරණ අග්‍ර වූ පිහිට සරණ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යාම පිහිට කරගන්නේ මොනවටද සසර දුකින් මිදෙන්න සුගත වරස්ස සාමක කලින් සඳහන් කළ ඒ උතුම් වූ සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධීරාණීයන් ඒ ඥානවන්තය නීයන්ත කියන්නේ සේරම සසර දුක් නැති කර දමනවා කියන තේරුම. මේ මේ ගාථාවේ දෙවෙනි පාද දෙකෙන් බුදුරජාණන් වහන්සේ මේ ධම්මික හාමුදුරන්ට නිවනට මඟ කියා සරණ වරග්ග ගාමිනෝ කියන්නේ අග්‍රෝ ඇටියට පිහිට ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ වදාහරණම තියෙනවා යතේ භික්කවේ අග්ගේ පසන්න බුද්ධේතේ පසන්නා කියන විස්තරය තියෙනවා යම් අග්‍ර පැහැදීමක් තියෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ කරේ පැහැදීම තමයි අග්‍රේක සරණ වරග්ගාමිනෝ කියන්නේත් ඒකයි අග්‍ර වූ සරණ දැන් චත්‍රමානවකයා බුදුරජාණන් වහන්සේ සරණ ගෙහිලා සුගතිගාමී සරණ ගියා විතරයි. ඉතින් උතුම් සරණ ගිය ධම්මේතිතා ධර්මේ පිහිටියා වූ සුගතවනස්ස දීරා ශාවක උතුම් සුගතයන් වහන්සේගේ ඥානවන්ත බුද්ධිමත් ශ්‍රාවකයෝ නීයන්ති සසර සසර දුකින් ඔක්කොගෙම මිදෙනවා එහෙමනම් නිවනට පමනෝ නිවන් සැපයට නිවන් රසයට පමනෝනවා කියන තේරම තමයි අදහස් කරන්නේ මේ ගාථා දෙපාදයෙන් බුදුරජාණන් වහන්සේ මේ ධම්මික හාමුදුරන්ට මේ නිවන් මඟ තමයි දේශනා ඉතින් මේ ගාථා තුන දේශනා කරලා අවසාන වෙනකොටම අර අතීත කුසල බලයත් ඇදී ඒමෙන් ධම්මික හාමුදුරන් වහන්සේ සියලුම කෙලෙස් නසාගෙන උතුම් වූ රහත් භාවයට පත් වුණා. ඊළඟට උන්වහන්සේගේ රහත් බව අඟවමින් දේශනා කළ උදාන ගාථාව තමයි මේ හතර වෙනුවට ප්‍රකාශ කරන්නේ. විප්පෝටිත ගන්ධමූලෝ තණ්හාජාලෝ සමෝහතෝ සෝකේන තත්තේ කිංචනං චන්දෝයතා දෝසිනා පුන්නමාසියං මේ ගාථාවෙන් සමන් වහන්සේගේ රහත් බව දේශනා කළ උදාන ගාතාවක් හැටියට විප්පෝපිත ගණ්ඩමූල මේ විප්පෝපිත කියන පදයෙන් කියන්නේ පොඩි කරලා දානවා පළවා හරිනවා පිඹ හරිනවා කියන එකයි ගණ්ඩමූලෝති අවිජ්ජා මේ ගණ්ඩමූල කියලා කියන්නේ අවිද්‍යාවට කියන නමක් එතකොට විප්පෝටිත ගණ්ඩමූලෝ කියන්නේ මේ අවිද්‍යාව නිබහැරිය පොඩිකල්ල ධම්ම මාර්ග ඥාණයෙන් සම්පූර්ණයෙන් විනාශ කළා කියන තේරුම. ගණ්ඩාතික වික්ක පංචන්නේතං උපාදානක්ඛන්දානං අදිවචනං කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. මහාන ගණ්ඩ කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට කියන නම. ඇයි මේ පංච උපාදානස්කන්ධයට ගණ්ඩ කියලා කියන්නේ? ගණ්ඩ කියලා කියන්නේ. සියලුම දුක්වලට මුල මේ පංච උපාදානස්කන්ධය තමයි. දුකට මුල නිසා ඒ වගේම කෙලස් නැමැති අසුචි වැගිරෙන නිසා මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි සේරම කෙලස් නැමැති අපිරිසුදු දේවල් වැගිරෙන්නේ. ඒ නිසා පංච උපාදානස්කන්ධයට ගන්න කියනවා. ඒ වගේම ඉපදීම ජරා ආදී මේ බිඳියම් මරණයන් පස්සේ ඉදිමිලා කුණු වෙලා වැගිරී යනවා මෙන්න මේ කාරණා හේතු කොටගෙන පංච උපාදානස්කන්ධයට කියනවා ගණ්ඩ කියලා. එතකොට මේ ගණ්ඩ කියන පංච උපාදානස්කන්ධයට මූලය ගණ්ඩ මූලෝ කියලා වදාලේ මේ විස්තර කරනවා ගණ්ඩෝති අවිද්‍යාව ගණ්ඩ කියලා කියන්නේ අවිද්‍යාවට කියන නමක්. ඊළඟට තණ්හා ජාලෝ සමූහතු. තණ්හා නැමැති දැල සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මේ තණ්හා ජාල කියලා බොහෝ තැන්වල දේශනාවේ තියෙනවා තණ්හාව ජලක් හැටියට උපමා කරලා. දැන් ඔය මසුන් මරණාය විශාල ජල් නදිනවා මොකද? ඒ ජලට කොටුවන සේරම මාළු ටික මැරෙනවා. දරද්දාම සේරම මැරෙනවා. ඒ වගේ මේ තණ්හා නැමැති ජල අද්ධාමේ ජලට අසුන සේරම ජරා මරණ වලටපත් වෙනවා. සුද්ධාවාසරෙන්න බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝකහය මනස් ලෝකයේ සතර අපාය මේ හැමතැනම තණ්හා නැමැති ජල එළලා තියෙනවා. සේරම සත්වයෝ මේ තණ්හා නැමැති ජලට අසු වෙනවා ආර්ය පුජ්‍යලයන් නැරෙන්නට. ආවුනාම සේරම ජරා මරණ තමයි. ජරා මරණ වලටපත් වෙනවා. ඒ නිසා තමයි තණ්හාවට ජල කියලා කියන්නේ. මෙතන මේ අවිද්‍යා තණ්හා දෙකම දේශනාව. සසර ගමනට ප්‍රධානම දෙක තමයි අවිද්‍යා තණ්හා කියන දෙක. අවිද්‍යාවෙන් මොකද කරන්නේ? සත්‍ය වහලා අසත්‍ය මත කරලා දෙනවා. මේක අවිද්‍යාවේ ස්වභාවය තමයි. සත්‍ය වහනම අසත්‍ය මත කොල්ලා දෙනවා. සංහාවෙන් මොකද කරන්නේ අර මත කොල්ලා දුන්න අසත්‍ය පිළිබඳව ඇලීමටපත් වෙනවා. මේ විදිහට අවිද්‍යාවෙන් සත්‍ය වහලා අසත්‍ය මත කොල්ලා දුන්නාම සංනාවෙන් ඒ මතු කළ දුන්න අසත්‍ය බොහොම හොඳයි කියලා අල්ලගත්තාම සසර දුකින් මිදීමක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල මේ අවිද්‍යා තෘෂ්ණා දෙක සසර ගමනට හේතු වන ප්‍රධානම කාරණා දෙක හැටියට දේශනා කරන බක් තියෙනවා. අපි නිදර්ශනක් වශයෙන් ගත්තොත් අපේ ජීවිතයේ මේ පංච උපාදානස්කන්ධ මේක සත්‍යතාවය මොකද්ද? අනිත්‍ය වූ නාම රූප ධර්ම පරම්පරාව. තවත් අතකින් බලනකොට අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාව. තවාතකින් බලනකොට මේක අසත්‍ය කෙලෙස් ගොඩක් කෙලෙස් ඇතිවෙනුත් එහෙමයි කේසානෝමානක දන්තාදි වශයෙන් මල මුත්‍රාදී මේ කුණු කොටස් 32කින් හැදිච්ච එක තමයි සත්‍යතාව. ඊළඟට චක්‍රෝගාදී රෝග 46ක් දේශනා කරලා තියෙනවා මේ ගිරිමානන්ද සූත්‍රය. ඉතින් මෙන්න මේ විදිහව මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතය බොහෝම හොඳයි මధుරයි මිහිරි සාන්තයි ප්‍රියජනකයි ආස්වාදනීයයි කියලා අවිද්‍යාවෙන් අර සත්‍ය මහලා සත්‍ය මත කරලා දෙනවා. එතකොට තණ්හාවෙන් මොකද කරන්නේ? අවිද්‍යාවෙන් මතු කරලා දුන්න අසත්‍යයෙහි ඇලෙනවා ඒක හොඳින් අල්ලගන්න. මෙන්න මේ විදිහට තමයි මේ සංසාර ගමන දික් වෙන්නේ. නිප්පෝටිතෝ ගණ්ඩමූලෝ තණ්හාජාලෝ සමෝහතෝ කියලා මේ ධම්මික රහතන් වහන්සේ වදාළ ඒකයි. පංච උපාදානස්කන්ධයට මුල වූ අවිද්‍යාවත් තණ්හා නැමැති දලත් සම්පූර්ණයෙන්ම මම විනාශ කළා කියලා ඒ මුල් ගාථා පාද දෙකෙන් දේශනා කළා ධම්මික රහතන් සෝකේන සංසාරෝන චත්ථිකින්චනං ඡන්දයත්ථා දසිනා පුන්නමාසියං මේ ඝාතා පාද දෙකෙන් තමන් වහන්සේ පිළිබඳව තමයි මේ දේශනා කළේ නිමේ උදානයක් වශයෙන් වුවත්. සෝකේන සංසාරෝ ඒ සසර ගමන ශේකලා වූ මම එහෙම නැත්නම් මට නොචක්තු චින්තන චින්තන කිසිවක් නැහැ දැන් තීන සංසාරෝ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සසර ගමන ඡය කළා. සෝකීන සංසාරෝ. ඒ සංසාර ගමන සම්පූර්ණයෙන්ම ඡය කළා වූ මට නචත්ත කිංචන. කිසිදු කිංචනයක් නැත. මේ කිංචන කියලා කෙලස් කොටසක් තියෙනවා. 아무ත දේවල් නෙමේ අපි නිතර කියවන රාගෝ කිංචනං දෝෂෝ කිංචනං මෝහෝ කිංචනං මානෝ කිංචනං ඔය විදිහට මේ තේලිය තමයි. මොකද මේවට කිංචන කියලා කියන්නේ. ප්‍රමාදයටපත් කරනවා කියන තේරුම. මේ රාග දේශ මොහ ආදී කෙලස් කන්දරාව මේ සත්‍යයන්ව පමා කරනවා ප්‍රමාදයටපත් කරනවා ඒ ප්‍රමාදයටපත් කරනවා කියන්නේ මේ සසරෙන් යන්න නොදී නවත්ත ගන්නවා පෙරස්සරෙන් කරන්නේ ඒකයි සසරෙන් යන්නට නොදී නවත්ත ගන්න. සසරෙන් යන්න නොදී නවත්ත ගන්න. ඒ නිසා තමයි මේ මත කිංචන කියලා කියන්නේ. නතත්තු කිංචන. දැන් කිසිදු කිංචනයක් මත නැත. රාගාදී කිංචනයක් කිසිවක් නැත. සෝඛීන සංසාරෝ මේ සසර ගමන සම්පූර්ණයෙන්ම සේකලා වූ මට නොතත්ති චින්තන රාගාදී කිසිදු චින්තනය කිසිම ක්ලේශයක් නැත දැන් උදින් වදාළ හැටියට අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය කළාම වෙනත් රාගාදී ව්‍යංජනයක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් දේශනා මාත්‍ර වශයෙන් එහෙම දේශනා කරනවා. සෝපීන සංසාරෝ නදත්ති කිංචන. ඒ ਸਰව ප්‍රකාරයෙන්ම සසර ගමන ශේකනා වූ මට මේ රාගාදී කිසිදු කිංචනයක් නැත. ඒ රාග ආදී කෙලෙස් තමයි මේ සත්‍යයන්ව සසර ප්‍රමාද කරන්නේ නවත්ත ගන්න. ඒවා සේරම මේ ධම්මික ආඳුර ප්‍රහාණය කළා. ඒ නිසා නචත්ති කිංචන මට කිංචනයක් ප්‍රමාදයක් සසර ප්‍රමාදයක් දැන් නැත ඇයි සෝකේන සංසාරෝ මම සම්පූර්ණයෙන්ම මේ සසර ගමන නවත්තලා දාලා තියෙනවා. ඒ නිසා මට දැන් මොනම චින්තනයක්වත් ප්‍රමාදයක්වත් නැහැ කියන එක තමයි ඒ ගාථා පාදයෙන් අදහස් කරන්නේ. ඊළඟට අන්තිම ගාථා පාදය ඡන්தෝ යත්හා දෝසිනා පුන්නමාසියං ඒකේ තේරුම අපි කතා කරන භාෂාවේ හැටියට පූර්ණ චන්ද්‍රයා වගේ කියන එකයි. දැන් චන්ද්‍රයා සඳ යම් යම් බාධක නිසා බබලන්නේ නැහැ. අඳුරු වළා වලින් වැහුණාන් පස්සේ සඳ බබලන්නේ නැහැ. ඊළඟට මිහිඳුම වාගේ දේවල් වලින් වැහුණාන් පස්සේ ඔය ශීත රටවල නම් <clears throat> හිමාදී දේවල් වලින් වැහුණාම සඳ බබලන්නේ නැහැ. ඒ වගේ මේ ධම්මික හාමුදුරුවොත් මෙතෙක් අවිද්‍යා තෘෂ්ණා කිංචනාදී මේවෙන් වැහිලා හිටියා. බබලීමක් තිබුණේ නැහැ. දැන් මේ සේරම කෙලස් ප්‍රහාණය කරලා රහත් බවට පත් වීමෙන් පාගාදී කිංචන සේරම ප්‍රහාණය කරන අවිද්‍යා තෘෂ්ණාදී සේරම කෙලෙස් ප්‍රහාණය කරන ਸਰව ප්‍රකාරයෙන්ම චන්ද්‍රයා වගේ බබලනවා පවිත්‍රතාවයටපත් වෙනවා කියන එක. දැන් දුරුතම ආදී කාලවලදී නිල්හසේ චන්ද්‍රයා ඊ타ත්ම දීප්තිමත්ව බබලනවා. ඒ වගේ මේ ධම්මික හාමුදුරුවොත් අවිද්‍යා තෘෂ්ණා කිංචනාදී සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරනවා. සීන සංසාරෝ කියන යට සසර ගමන සියල්ලක්ම නවත්තලා දමලා නික්ලේශී. ඊතා පවිත්‍රම මේ ලෝක සත්‍ය අතරෙහි අර දුරුත මහේ හඳවාගේ ඊටාම දීප්තිමත්ව බබලනවා කියන එක තමයි ඒ අන්තිම ගාථා පාදයෙන් අදහස් කරන්නේ. ඉතින් මේ අන්තිම ගාථාව ධම්මික තෙරුන් වහන්සේ රහත් වෙලා උදානයක් වශයෙන් ප්‍රකාශ කළා. දැන් මුලින් විස්තර කළ ගාථා තුන බුදුරජාණන් වහන්සේ දේශනා ඒ ගාථා තුනේ තුන්වෙනි ගාථාවේ අන්තිම පාද දෙකෙන් බුදුරජාණන් වහන්සේ ධම්මිකතරණ වහන්සේට නිවන් මඟ පෙන්වා දුන්නා. ඒ අනුව තමයි උන්වහන්සේ රහත් බවට පත් වුනේ. එදා සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්ම සංඥාව ඇති කර ගැනීම මේකට මූලික පදනම වුණා. ඒ ධර්මයේ ගැන වැටහීමක් නොතිබුණා සිකේ බුදුරජාණන් වහන්සේගේ මధుර මනෝහර හඬින් දේශනා කළ ධර්මයට කන් දීලා ධර්ම සංඥාව ඇති කරගත්තා. අන්න ඒක තමයි මේකට පදනම් වුනේ. ඒ අනුව තමයි මේ සංසාරේ ගමන ඇවිල්ලා හිටන් අවසානයේදී මේ බුද්ධ ශාසනයේදී උන්වහන්සේට මේ සසර ගමන නවත්ත ගන්නට පුළුවන්කම ඇති. ඒ ධම්මික හාමුදුරන් වහන්සේට රහත් වීමට වාසනාව තියෙන බව බුදුරජාණන් වහන්සේ කොමාරි දැනගන්න. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ආසයානසේ ඥානය කියන මේ ඥාන වලින් බුදුරජාණන් වහන්සේ දැනගන්නා සත්‍යයන් පිළිබඳව. උන්වහන්සේට පේනවා ධම්මයේ සරපරස ගති තිබුණත් රළු ගති තිබුණත් මේ ධම්මික හාමුදුරන්ට අතීතයේ ඉඳලා කරගෙන ආපු මේ ප්‍රතිපත්ති ධර්මයන් කුසලයන් හේතු කොටගෙන ධර්ම අවබෝධය කිරීමේ රහත් වීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේට අවවාද කරලා රුක්ක ධර්ම ජාතකයක් වදාරලා මේ විදියට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ ධම්මික හඳුනනට ඔබිනාකාරයට ධර්මයේ දේශනා කළා. ඒ නිසා ඒ දේශනාව අහලා සමායේ ධම්මික හඳුරුව උතුම් වූ රහත් භාවයට පත් වුණේ. පින්වත්නි මේ ධර්ම දේශනාව සාමාන්‍ය ජනයාට ඉතාම වටින එකක්. මේ ධම්මෝ හැමේ රක්ඛති ධම්මචාරෙන් කියලා බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ මේ දේශනාව මේ සුචරිත ධර්මයන් පිළිම පිළිබඳව ඒක මුල් කරගෙන තමයි දේශනා කරන්නේ. සුචරිත ධර්මයන් එතකොට සුචරිත ධර්මයන් පිළිමේ ආනිසංස එවන් තමන් සසර දුකින් භව දුකින් හතර පාදුකින් ආරක්ෂා කරන බව ආදී වශයෙන් සාමාන්‍ය ජනයාට ඊ타ත්ම ප්‍රයෝජනවත් වන දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්ද සිද්ධ කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවන් නිවන් මාගෙන් බෙන් වෙන්නේ නැහැ. ධම්මේ තිතා සුගත වරස්ස ශාවකා නේයන්ත ධීරා සරණ වරග්ග ගාමිනෝ කියන මේ ගාථාපාද දෙකෙන් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ දේශනා කළා වෙනවා. අන්නේ නිවන් මඟට දේශනාවට අනුව තමයි මේ ධම්මික හඳුරවතුම් වූ රහත් භාවයට පත් වෙන්නේ. ඒ නිසා හැමදෙනා මේ ධර්මයේ පිළිබඳව කල්පනාවට අරගෙන දුෂ්චරිත ධර්මයන්ගෙන් ඈත් වෙලා සුචරිත ධර්මයන් පුරන්නට ඕන ඒ සුචරිත ධර්මයන් පිරුවහම මොකද වෙන්නේ ලෞකික සුචරිත ධර්මයන්ගෙන් සතර ආපාදකින් මිදෙනවා ලෝකෝත්තර සුචරිත ධර්මයන්ගෙන් භව දුකින් මිදෙනවා මේ විදිය බොහෝ ආනිසංස ලැබෙනවා ඒ නිසා හැමදෙනාම ඒ සුචරිත ධර්මයන් පුරලා තමන්ගේ මේ වටිනා මනුස්ස ජීවිතය සාර්ථක කර ගැනීමට ව්‍යායාම් කරන්නට ඕන. දැන් ඉතින් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා. එයින් ඊට වටිනා කුසල රාශියක් සිද්ධ වුණා. මේ සියලු කුසල ධර්මයන් හේතු කොටගෙන හැම දිනාටම මේ නෛර්යානික උතුම් බුද්ධ ශාසනයේදීම ධර්මාභෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්නවා